ධර්මාන ශාසනාව අද දේශකයන්න් වහන්සේ පිළියන්තල වෑවල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද රත්නදෙනියේ වජිරසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්මාම් ශාසන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 කීනාසවා අරහන්තෝ බහූ බුද්ධස්ස ශාවකාති ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද ධර්මානුශාසනාව සඳහා මාත්‍රිකා වශයෙන් ලැබී තිබෙන්නේ සූත්‍ර පිටකාගත සංයුක්ත නිකායෙහි සගාතක වර්ගයේ බ්‍රහ්ම සංයුක්තයෙහි කෝකාලික වර්ගයට අයත් අපරාදිත්තේ සූත්‍ර දේශනාවයි රහතන් වහන්සේලාගේ 이르දී ශක්තිය පිළිබඳව සඳහන් වන වටිනා සූත්‍ර දේශනාවක් තමයි මාත්‍රුකා වශයෙන් ලැබී තිබෙන අපරාදිත්‍ති සූත්‍ර දේශනාව මේ ලෝකේහි ලබන්නට පුළුවන් ඉහළම තත්වයන් පදවීන් තමයි පින්වත්නි බුදු පසේ බුදු මහරහත් කියන බෝධි තුන නම් එහි උසස්ම වූ ඉහළම තත්වේ තමයි මේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. ඉන් අනතුරුව පසේ බුදුවරයාණන් වහන්සේලා අරිහත් ඵලයටපත් වන උතුමන් වහන්සේලා අනාගාමී ඵලයටපත් වන උතුමන් වහන්සේලා සක්‍රදාගාමී ඵලයටපත් වන උතුමන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වන උතුමන් වහන්සේලා ආදී වශයෙන් මේ ලෝකයේහි උසස් වූ ස්වභාවයටපත් වෙන ස්ථානයි මා සිහිපත් කළේ පින්වතුනි ඒ මාර්ගඵලයන්ට ඒ බෝධීන්ට පත් වෙන උතුමන් වහන්සේලාට ස්වභාවයෙන්ම ඥාන බල, 이르දි බල, කාය බල උදා වෙන බව ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකට ලැබෙන කාය බල ඥාන බල වෙනත් කිසිම කෙනෙක් හා සමකරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ නමකට සර්වාර්ථ ඥානීට පත්ව උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් සත් අසාධාරණ ඥානයන්ගෙන් සමන්විත වෙනවා. ඒ වගේම දස බල ඥානයන්ගෙන් ත්‍රිවිද්‍යා ඥාන, අෂ්ටවිද්‍යා ඥාන, පසළොස් චරණ ධර්මාදී මේ මහා ගුණයන්ගෙන් බලයන්ගෙන් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් සමන්විත වෙනවා. නම් පින්තුනි තථාකර බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සිදු කළ හැකි දැක්විය හැකි උත්තරීතර මනුෂ්‍ය ප්‍රාතිහාර්යයන් තිබෙනවා. ඒ අතර ප්‍රධානම ප්‍රාතිහාර්යයක් තමයි යමා මහා ප්‍රාතිහාර්ය දැක්වීම. ඒ බුදුරෙක්ට පමණයි සිද්ධ කරන්න පුළුවන්කම තිබෙන්නේ. එකම අවස්ථාවකදී ශරීරයෙන් ආපෝ කස ධාතුවට සමවැදීමෙන් ජල කඳකුත් තේදෝ තේජෝ ධාතුවට සමවැදීමෙන් ගිනි කඳකුත් ශරීරයෙන් නිකුත් කරන්නට තථාගත බුදු කෙනෙක්ට පුළුවන්කම තිබෙනවා. ඒ ඇරුණහම මේ ලෝකේහි ඕනෑම ස්ථානයකට බලවත් පුරුෂයෙක් නමාගෙන ඉන්න හස්තයක් දිගාරින කාලයක් තුලදී 이르දීෙන් ගමන් කිරීමේ මහා ශක්තියක් තථාගත බුදුරජාණන් වහන්සේ නමකට තිබෙනවා තුන් ලෝකේ ඕනෑම ස්ථානයකට උන්වහන්සේට මොහොතකින් වැඩම කරන්නට හැකියාව තිබෙනවා. නම් මේ වගේ මහා ගුණයන්ගෙන් මහා බලයන්ගෙන් ඥානයන්ගෙන් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුදුවරයාණන් වහන්සේ නමක් අරිහත් උතුමාණන් වහන්සේ නමක් සමන්විත වෙනවා අරිහත් ඵලයට පත්වන උතුමන් වහන්සේලාටත් සෑම වහන්සේටම එක් විදිහයකට නෙවෙයි උන් වහන්සේලා පාරමී දහම් සම්පූර්ණ කළ පරිදි උන් වහන්සේලා අරිහත් ඵලයට පත්වන පරිදි ඒ ඒ 이르දි ප්‍රාතිහාර්ය දැක්වීමේ ශක්තිය ලැබෙනවා උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයෙහි ඊර්දිමත් උතුමාණන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත්ුනේ මේ ශාසනයේ ද්විතීය අග්‍රශ්‍රාවක තනතුර දරූ මහා මුගලන් මහරහතන් වහන්සේ උන් වහන්සේටත් මේ ලෝකේ ඕනෑම ස්ථානයකට බලවත් පුරුෂයෙක් නමාගෙන ඉන්න අතක් දිගාරින කාලයක් තුලදී ගමන් කිරීමේ හැකියාව ශක්තිය උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ සිද්ධ කරපු ප්‍රාතිහාර්යයන් පිළිබඳව බොහෝ දහම් කතා වලින් අප අසා තිබෙනවා. නිරන්තරයෙන්ම දිව්‍ය බ්‍රහ්මාදී ලෝකවලට ගමන් කරමින් සිදු කළ අසිරිමත් ප්‍රාතිහාර්යයන් පිළිබඳව අප දහම් කතා වලින් අසා තිබෙනවා. නම් පිංගතුණී මේ ප්‍රාතිහාර්ය දැක්වීම කියන කාරණේ පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලකුවේ නැහැ. මේ ශාසනයේ උසස් වූ අංගයක් නෙවෙයි 이르දි ප්‍රාතිහාර්ය දැක්වීම මේ ශාසනයේ තිබෙන ඊටාම අල්ප වූ කොටසක් තමයි ඒ උතුම් අරිහත් ඵලාදී මාර්ගඵල උදා වීමෙන් ලැබෙන ශක්තියක් තමයි ප්‍රාතිහාර්ය දැක්වීම කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යයන් තුනක් දේශනා කළා. 이르දී ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්ය කියලා. එයින් තථාගත බුදුහාමුදුරෝ විශේෂයෙන් අගය කළේ උසස් කොට උතුම් කොට දේශනා කළේ තුන්වෙනි දේශනා ප්‍රාතිහාර්යයි මේ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීමෙන් කුසලයේ අකුසලය යහපත අයහපත පෙන්වා දීමෙන් යමෙක් ප්‍රසාදයටපත් වෙනවා නම් පැහැදෙනවා නම් අන්න ඒක තමයි උසස්ම වූ ප්‍රාතිහාර්ය බවටපත් වෙන්නේ. එහෙම නැතු මේ මායාවක් බඳු 이르දි ප්‍රාතිහාර්යයන් සිදු කිරීමෙන් කෙනෙක්ව පහදා ගැනීම යෝග්‍ය නොවන බවයි දේශනාවේ සඳහන් වෙන්නේ පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා ප්‍රාතිහාර්යයි සිද්ධ කළේ. ඊටාම කලාතුරකින් තමයි බුදුහාමුදුරෝ 이르දි ප්‍රාතිහාර්ය පෑම සිද්ධ කළේ. පින්තුනි තථාගත බුදුරජාණන් වහන්සේට සෑම ස්ථානයකටම 이르දීන් ගමන් කිරීමේ හැකියාව තිබුණත් වසරින් මාස 9ක් පමණම පාගමනින්මයි වැඩම කළේ. සංඝී බඳු ප්‍රාතිහාර්යයන් දැක්වීමෙන් ප්‍රසාදයටපත් කර ගැනීම බුද්ධාදිතුමන් වහන්සේලා අගේ කොට නොසලකපු නිසායි. පින්වත්නි ප්‍රාතිහාර්ය දැක්වීම ගන්ධාරී කියන කලාව විද්‍යාව හදාරපු කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. ගිහි කෙනෙක්ට උනත් ප්‍රාතිහාර දැක්වීම උඩින් ගමන් කිරීම මහා පොළොවේ කිනිදීම දිය මත ඇවිදීම ඒ වගේම යමක් පසාරු කරගෙන එහා පැත්තට ගමන් කිරීම විශාල යමක් ඔසවාගෙන යෑම ගිනි දැල්වීම තමන් හා සමාන විශාල පිරිසක් මවා පෙන්වීම මොහොතකින් තවත් තැනකට ගමන් කිරීම වැනි මේ මායාවන් කරන්නට කසින භාවනාවන් දියුණු කරපු සාමාන්‍ය කෙනෙක්ට වුණත් පුළුවන්කම තිබෙනවා. පින්වත්නි යමෙක්ගේ සිත කියවීමත් ප්‍රාතිහාරයක් තමයි. එහෙම අනිත් අයගේ සිතවිලි කියවා ප්‍රාතිහාර්ය දක්වනවා නම් ඒකත් උසස් සෝදයක් නෙවෙයි මණිකා කියන විද්‍යාව හදාරපු කෙනෙක්ට වුණත් මේ ප්‍රාතිහාර්යයේ මායාව සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ අවශ්‍ය අවස්ථාවලදී ප්‍රාතිහාර දැක්වීම සිද්ධ කළා. බුදු කෙනෙක් නිසා බෝසතාණන් වහන්සේගේ මව කුසල උප්පත්තිය ලැබීමේ ඉඳලා තථාගත බුදුහාරෝ පරිනිර්වාණයට පත්වීමෙන් අනතුරුවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් මේ ශාසනාන්තර්ධානයේදී කෙලවරයේ සියලු ධාතුන් වහන්සේලා එක් වෙලාත් මහා ප්‍රාතිහාර්ය දැක්වීම ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. නම් මෙන්න මේ කියන කාරණාවන් පින්වත්නි මනවින් අවබෝධ කරගන්නට ඕන අපරාදිත්‍ති සූත්‍ර දේශනාවේදී බ්‍රහ්ම දෙවියෙක්ගේ සැකයක් දුරු කිරීම සඳහා තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාත් ප්‍රාතිහාර්යයන් සිද්ධ කරපු ආකාරයේ සඳහන් වෙලා තිබෙනවා. අනේ පිඬු මහසිටුතුමා විසින් සාදවා පූජා කරන ලද සරත් නුවර 제තවන මහා විහාරේ වැඩ වාසය කරන කාලයේදී දිනක් බ්‍රහ්ම දේවතාවෙක්ට නිබඳෝ පාපේ මිත්‍යා දෘෂ්ටි ලාමකෝ සිතවිල්ලක් පින්වත්නි පහළ වුණා. අඤ්‍යතරස්ස බ්‍රහ්මනෝ ඒව රූපං පාපකං ditthිගතං uppannං හෝති. නත්තිසෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඉද ආගච්ඡේයාති මේ ලෝකේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක්ටවත් බ්‍රාහ්මණීක්ටවත් රාතන් වහන්සේ නමකටවත් වෙන කිසිම කෙනෙක්ටවත් බ්‍රහ්ම ලෝකේට පැමිණීමට නොහැකි කියන මේ ලාමක මිත්‍යා දෘෂ්ටිය ඒ බ්‍රහ්ම දෙවියන්ට පින්වත්නි ඇති වුණා. මේ අදහස තථාගත බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ ඉන්නකොට දැනගෙන උන් වහන්සේ කල්පනා කළා බ්‍රහ්ම දෙවියන්ගේ අදහස දුරු කිරීම සඳහා එහි වැඩම කළ යුතුයි කියලා. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව බලවා පුරිසෝ සම්මන්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය බලවත් පුරුෂයෙක් නවාගෙන ඉන්න අතක් දිගාරින කාලයක් තුල දිගාරගෙන ඉන්න අතක් නවන කාලයක් තුලදී ඒවමේව ජේතවනං අන්තරහිතෝ තස්මින් බ්‍රහ්ම ලෝකේ පාතුර හෝසි. ඒ බ්‍රහ්ම දෙවියෝ වැඩ හිටපු බ්‍රහ්ම ලෝකේහි උන්වහන්සේ පහළ වුණා. අහසෙහිම පලක් බැඳගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ධානයේට සමවැදී තේජෝ ධාතුවට සමවැදීමෙන් සම්පූර්ණ බුද්ධ ශරීරයෙන් ගිනිජාලාවන් විහිදුවන්නට වුණා. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් තේජෝ ධාතුවට සමවැදීමෙන් ගිනිජාලාවන් නික්මන විට ආ ගින්දරේ තිබෙන ප්‍රකෘති ස්වභාවේ නෙවෙයි පෙනෙන්නට තිබෙන්නේ. ගින්දර ස්වභාවේ වගේම තථාගත බුදු කෙනෙක්ගේ ශරීරයෙන් නික්මෙන සඩ්වර්ණ රශ්මීන්ම ඒ ගිනි ජාලාවන් සමග නික්මෙනවා. ඒ ගින්දරේ ආලෝකයෙන් මුළු බ්‍රහ්ම ලෝකේ පමණක් නෙවෙයි සම්පූර්ණ අජටාකාශයේ දක්වාම උන්වහන්සේගේ ප්‍රභාවය ඒ ගිනිදැල්හි ආලෝකය විහිදුන බව දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි බ්‍රහ්මදේවියන්ගේ ශරීරයේ දේවතාවුන්ගේ ශරීරයේත් යම් ආලෝකයක් තිබෙනවා. ඒ ඒ දෙවියන් සිද්ධ කළා වූ පින් අනුව ඒ දිව්‍ය ලෝකයන්හි ආලෝකයන් තිබෙනු ඒ සියල්ල ඉක්මවා තථාගත බුදුරජාණන් වහන්සේගේ ආලෝකය පහළ වුණ බව වේදී ගිය බව දේශනාවේ සඳහන් වෙනවා. එසේ ප්‍රාතිහාර දක්වමින් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ මොහොතේදීම මහා මුගලන් මහරහතන් වහන්සේ සරත් නුවර සිට බලන්නට වුණා දැන් තථාගත බුදුහාරෝ වැඩ ඉන්නේ කොතනද කියලා. 이르දිමත් මහා මුගලන් මහරහතන් වහන්සේ දැක්කා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බ්‍රහ්ම දෙවියන්ගේ සැකේ දුරු කිරීම සඳහා අහසේ පලක් බැඳගෙන ගිනිදැල් විහිදුවමින් ප්‍රාතිහාර්යන් පානාකාරයේ දැක්කා. එහිදී මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මමත් එහි යන්නට ඕන. ඒ අනුව මොහොතකින් මුගලන් මහරහතන් වහන්සේ අහසට පැන නැගිලා බ්‍රහ්ම ලෝකයට ගමන් කොට තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට පහලින් අහසෙහි නැගෙනහිර දිශාවෙන් පලක් බැඳගෙන උන්වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ තේජෝ ධාතුවට සමවැදිලා ශරීරයෙන් ගිනිදැල් විහිදුවන්නට වුණා. රහතන් වහන්සේ නමක් ගිනිදැල් වීමෙන් සද්වර්ණ රශ්මියෙන් විහිදෙන්නේ නැහැ. මේ ගින්නෙහි තිබෙන ප්‍රകൃතේ ආලෝකයයි දකින්න පුළුවන්කම තිබෙන්නේ. පින්වත්නි මිරේලේදීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවා බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ කොහෙද කියලා. බැලුවාම දැක්කා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නෝ. ප්‍රාතිහාර්ය දක්වනෝ. නෙගෙනහිර දිශාවෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නෝ ප්‍රාතිහාර දක්වනෝ. තමන් වහන්සේ තියා යුතුයි කියලා අහසට පැන නැගිලා මොහොතකින් බ්‍රහ්ම ලෝකේට වැඩම කරලා තථාගත බුදුරජාණන් වහන්සේට පහලින් දකුණු දිසාවෙන් අහසේ පලක් බැඳ වැඩ ඉඳමින් තේජෝ ධාතුවට සමවැදිලා උන් වහන්සේ ශරීරයෙන් ගිනි කඳක් මවා පෙන්නවා. ඉවේලේම පින්වත්නි මහා කප්පින මහරහතන් වහන්සේ බැලුව බුදුහාමුදුරුව වැඩ ඉන්නේ කොහෙද කියලා. බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නෝ ප්‍රාතිහාර දක්වමින් මහා මුගලන් මහරහතන් වහන්සේ නැගෙනහිර දිසාවෙන් වැඩ ඉන්නෝ කාශ්‍යප මහරහතන් වහන්සේ දකුණු දිසාවෙන් වැඩ ඉන්නෝ තමන් වහන්සේ තියා යුතුයි කියලා අහසට පැන නැගී බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩම කරලා බුදුරජාණන් වහන්සේට පහලින් උන් වහන්සේ බටහිර දිසාවෙන් තේජෝ ධාතුවට සමවැදී ගිනිදැල් විහිදුවමින් ප්‍රාතිහාර දක්වමින් පලක් බැඳගෙන අහසේ වැඩ හිටියා. ඒ මොහොතේදීම අනුරුද්ධ මහරහතන් වහන්සේ බැලුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. බැලුවාම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ප්‍රාතිහාර දක්වමින් වැඩ ඉන්නෝ. මහා මුගලන් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කප්පින රහතන් වහන්සේ වැඩ ඉන්නෝ තමන් වහන්සේ තියා යුතුයි කියලා අහසට පැන නැගී බ්‍රහ්ම ලෝකයට මොහොතකින් ගමන් කරලා තථාගත බුදුරජාණන් වහන්සේට පහලින් පලක් බැඳගෙන උතුරු දිශාවෙන් උන්වහන්සේ වැඩ ඉදමින් තේජෝ ධාතුවට සමවැදිලා සම්පූර්ණ ශරීරයෙන්ම ගිනිදැල් විහිදුවමින් ප්‍රාතිහාර දැක්වුවා පින්වත්නි අර බ්‍රහ්ම දෙවියන්ගේ අදහස තථාගත බුදුහාරෝ දැකීමෙන් ඒ උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා දැකීමෙන් සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය මොහොතකින් දුර වෙලා ගියා. බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්න පුළුවන් බමුණෙක් හෝ ශ්‍රමණෙක් හෝ රාතන් වහන්සේ කෙනෙක් හෝ මේ ලෝකේ වෙනත් කිසිම జగතෙක් නැහැ කියන පාපියෝ මිත්‍යා දෘෂ්ටිය ලාමක අදහස ඒ බ්‍රහ්ම දෙවියන්ට ඇති වුණේ පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ලාමක අදහස දුරු කරන්ට වුණා උන්වහන්සේගේ ආරි පුද්ගල රහතන් වහන්සේලා ඒ මිත්‍යා දෘෂ්ටි අදහස මොහොතකින් දුරු කළා. සංයුත්ත නිකායේ සාරත්ත ප්‍රකාශනී නම් අට කතාවේ සඳහන් වෙනෝ මේ බ්‍රහ්ම දෙවියන්ගේ මිත්‍යාව මේ විදිහටම දුරු කළ යුතුව පැවතුන බව සඳහන් වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව කිසිවක් සිද්ධ කරන්නේ නැහැ. මිබඳු ප්‍රාතිහාර දැක්වීමකින් තොරව ඒ අහංකාරී ලාමක සිතුවිල්ල දුරු කරන්නට පුළුවන්කමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේට වැඩම කරලා ශාක්‍යයන්ගේ අතිමානී දුරු කර ගැනීම දුරු කිරීම සඳහාත් යමාමහා පෙළහර දක්වමින් ප්‍රාතිහාර දැක්වේ ඒ සඳහා කළ යුතු දේ නිසයි. නම් බුදු කෙනෙක් කිසියම් කාර්යයක් නිකරණේ සිද්ධ කරන්නේ නැහැ. ඒ කළ යුතු කාර්යයි උන්වහන්සේ සිද්ධ කරන්නේ. එවෙලේ බ්‍රහ්ම දෙවියන්ගේ අදහස දුර වෙලා ගියා තථාගත බුදුරජාණන් වහන්සේ ඒ දෙවියන්ට ධර්ම දේශනා කිරීමෙන් කෙලවර උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ධර්මාබෝධේ උදා කරගත් කෙනෙක් බවට ඒ මිත්‍යා දෘෂ්ටි අදහස පැවතුන බ්‍රහ්ම දෙවියන් පත් වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ අනතුරුව අනිකුත් රහතන් වහන්සේලා පිරිවරාගෙන මොහොතකින් සැවැත් නුවර 제තවනාරාමේට වැඩම කළා. පින්වත්නි ආයිත් වතාවක් මේ බ්‍රහ්ම දෙවියන්ට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ ඇති වුණ ගමන්ම ඒ බ්‍රහ්ම දෙවියන් තමන්ගේ අතවැසියෙක්ට කතා කළා. බ්‍රහ්ම ලෝකේ අතවැසියන් හඳුන්වා තිබෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ කියන නාමයෙන්. ඒ බ්‍රහ්ම පාරිසජ්ජ අතවැසියෙක්ට කතා කරලා කිව්වා මට මේ වගේ අදහසක් ඇතිවලා තිබෙනවා මොහොතකින් ඔබ ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහිලා මේ ප්‍රශ්නෙට පිළිතුරු සොයාගෙන එන්න කියලා කුමක්ද පින්වත්නි ප්‍රශ්නය තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මහා 이르දිමත් උතුමන් වහන්සේලා සිව් නමක් මගේ දැසින්ම දැක්කා. මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිමත් භාවේ මා දුටුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ 이르දිමත් භාවය මහා කප්පින රහතන් වහන්සේගේ 이르දිමත් භාවය අනුරුද්ධ රහතන් වහන්සේගේ 이르දිමත් භාවය මා දැසින්ම දැක්කා. උන්වහන්සේලා හතර නම විතරද 이르දිමතුන් වහන්සේලා හැටියට ඉන්නේ. තවත් ගෞතම බුද්ධ ශාසනයේ 이르දිමතුන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා දැනගෙන ඉන්න කියලා අර සේවකයා පිටත් කළා. පින්වත්නි ගිහිල්ලා මේ කාරණේ මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කළා. ඒ වෙලේ උන්වහන්සේ පින්වත්නි ඒ බ්‍රහ්ම අතවැසියාට සඳහන් කළ මිබඳු ඝාතා ධර්මයක් තේවිජ්ජා ඉද්දිපත්තාච චේතෝ පරියාය කෝවිදා කීනාසවා අරහන්තෝ බහූ බුද්දස්ස ශාවක මේ උතුම් වූ බුද්ධ ශාසනයේහි තේවිජ්ජා ත්‍රිවිද්‍යා પ્રાપ્ત වුණ පුබ්බේ නිවාසානුස්සති ඥානේ උදා කරගත් පෙර කඳ පිළිබත් පිළිබඳ දන්නා නුවණ ඇති දිබ්බ චක්ෂු නුවණ ඇති සුගතියේ දුගතියේ පිළිබඳව මරණයෙන් මත්තේදී යමෙක් උප්පත්ති ලැබී ලබන ස්ථානයේ පිළිබඳව පෙර උප්පත්ති ලැබපු ස්ථානයන් පිළිබඳ දන්නා නුවණ ඇති ආසවක්කේ ඥානෙ ඇති සියලු ආශ්‍රමයන් විනාශ කරන නුවණ මේ කේන මහා ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් හෙබි ඉද්ධිපත්තාච රිද්ධිවිද ඥාණයෙන් යුක්තවන ලෝකේ ඕනෑම ස්ථානයකට මොහොතකින් ගමන් කළ හැකි දිය මත ගමන් කරන්නට පුළුවන් නොපනී සිටින්නට පුළුවන් මහා පොළවේ කිමිදෙන්න පුළුවන් මේ විදේ ප්‍රාතිහාර්යයන් දැක්විය හැකි චේතෝ පරියාය කෝවිදෝ පින්වත්නි අන්‍යයන්ගේ සිත් කියවීමේ හැකියාවන්ගෙන් යුක්ත කීනාසවා සියලු ක්ලේශයන් ප්‍රහීන කරපු අරහන්තෝ අරහත් උතුමන් වහන්සේලා බහෝ බුද්දස්ස ශාවකා මේ බුද්ධ ශාසනයේ බොහෝ සෙයින් සිටින බව ඒ ගාථා ධර්මයෙන් සඳහන් කරන්න තියදුනා. පින්වත්නි මේ උතුම් බුද්ධ ශාසනයේ ඉබඳු සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් ආදී මගඵල උදා කරගත් උතුමන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනින් වැඩ හිටියා. අදත් එබඳු උතුමන් වහන්සේලා මේ ලෝකේහි යම් ස්ථානයක වැඩ ඉන්නවා වෙන්නට පුළුවන්. ඒබඳු උතුමන් වහන්සේලා සොයා ගැනීම දැන ගැනීම ඊටාම දුෂ්කර වෙන නිසා අදාප දන්නේ නැහැ ඒබඳු උතුමන් වහන්සේලා වැඩ ඉන්නවාද කියලා. නමුත් කොතෙකුත් තිබඳු උතුමන් වහන්සේලා වැඩ ඉන්නට අවකාශ තිබෙන බව දැනගන්නට අවශ්‍යයි. මේ ගාථා ධර්මයේ ඒ විදිහටම ගිහිල්ලා අර බ්‍රහ්ම දෙවියන්ට සඳහන් කළාම අත්තමනෝචසෝ බ්‍රහ්මා තස්ස බ්‍රහ්මපාරිසජ්ජස්ස භාසිතං අභිනන්දි ඒ බ්‍රහ්ම අතවැසියාගේ වචනෙන් ඊ타ම සන්තෝෂයටපත් වෙලා මුගලන් මහරහතන් වහන්සේගේ ඒ ගාථා ධර්මයෙන් සිහිපත් කළ කාරණය තමන්ගේ හිසෙන්ම පිළිගත් බව අවසානයේදී සඳහන් වෙලා තිබෙනවා. පින්වත්නි මේ ලෝකේහි රහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලා 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ අවශ්‍ය කරන්නේ නැහැ. උන්වහන්සේලාගේ වැඩඉඳීමම මේ දෙව් මිනිසුන්ට මහත් ලාභයක් වෙනවා. ගාමේවා යදිවාරඤ්ඤේ නීන්නේවා යදිවා තලේ යත්ත රහන්තෝ විහරಂತಿ තං භූමි රමන්නිකං ගමක වෙන්න පුළුවන් නියං ගමක වෙන්න පුළුවන් වනාන්තරයක වෙන්න පුළුවන් මහ ඝන කැලෑවක උස් ස්ථානයක පහත් ස්ථානයක වෙන්න පුළුවන්. දීහි පර්වතාදීහි වෙන්න පුළුවන්. මේ කොයි ස්ථානයක වුණත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් තම් භූමි රමන්නේකං ඒ භූමිය රමණීය සිත්කලු භාග්ය සම්පන්න වාසනාවන්ත පුණ්‍යවන්ත ස්ථානයක් බවට පත් වෙනවා නම් පින්වත්නි, ඒබඳු අරිහත් උතුමන් වහන්සේලාගේ පහළවීම අපේ කාගේ භාග්යක් වාසනාවක් පුණ්‍යවන්ත භාවයක්ම හැටියට සලකමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාව අදහස සැදැහැති පින්වත් කාගේ සිත් තුළ ඇති කරගන්නට ඕන. පින්තුනි අපරාදිත්තේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වන දහම් කාරණාවන් සියල්ලක්ම දැන් මේ පින්තුන් මනවින් දැනගන්නට යෙදුණා. ඒ දහම් කාරණාවන් සිත්ති ධාරණය කරගෙන අපි අපේ ජීවිත යහපත්ව ගුණවන්තව සත්පුරුෂව ගත කරන ගමන් බොහෝ පින්දහම් සිද්ධ කිරීමෙන් මෙලෝ සැනසෙල්ල පරලෝ සැනසෙල්ල කෙලවර බුද්ධාදිතුමන් වහන්සේලා සැනසුන අමා මහ නිවනින් සැනසෙල්ලම අපි කාටත් උදා වේවායි සාදුකාර පවත්වා ප්‍රාර්ථනාවන් නැති කරගන්න සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තෝ ත්වං සදා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පිළියන්දන වැවල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද රත්නදිනියේ වජිරසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි